පින්වතුනි අපි පහුගිය දේශනාවේදී සාකච්ඡා කළේ මේ සමාධිය වඩාගෙන වඩාගෙන නිමිත්ත වඩාගෙන වඩාගෙන එනකොට කොයි විදිහද කොහොමද කියලා. අඩුම ගානේ සක්වල දක්වාවත් මේක වඩන්න ඊට වැඩි වඩන්න අඩුම ගානේ සක්වලකටවත් වඩන්න කියන කාරණාව සඳහන් කළා. අපි එහෙනම් අද දේශනාව එතන ඉඳලා පටන් ගමු. ඒක කොහොමද භාග්‍යතුන් වහන්සේ අපි ඊයේ දේශනාවේදී කතා කරපු කොටස තවත් මේ විදිහට පැහැදිලි කරනවා කොහොමද? මුලින්ම කරන්නේ හංස පැටවෙක් භාග්‍යතුන් හංස උපමාවක් අරන් එනවා. කොහොමද මේක මේ වඩාගෙන යන ක්‍රමය? මුලින්ම මේ හංස පැටවෙක්ගේ උපමාවක් ගෙන්නවා. පියාපත් ආවට පස්සේ හංස පැටියට පියාපත් ආවට පස්සේ උඩ පැනලා බලනවා. හංස පැටියා මට ඉගිල්ලෙන්න පුළුවන්ද කියලා උඩ පැනලා බලනවා. දැන් එයාට උඩ පයින්න පුළුවන්. නමුත් තාම තටු ගහලා යන්න, තටු ගහලා යන්න බෑ. ඊට පස්සේ ටික ටික එයා තටු දෙක හොල්ලන්න පටන් ගන්නවා. උඩ පයින්න ගමන් තටු හොල්ලනවා. එතකොට පැන්න තැන නෙමෙයි ඉස්සරහට ගිහිලා ටිකක් වැටෙනවා. හැබැයි ඉගිල්ලෙන්නේ නැහැ. ටිකක් ඉස්සරහට ගිහිලා පැනලා වගේ වැටෙනවා. මෙහෙම ටිකක් ටිකක් එයා උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරලා ඊළඟට කූඩුවෙන් කූඩුවේ ඇතුලේ ඉඳලා ළඟ තියෙන අත්තට ඉගිල්ලෙනවා. දැන් ඉස්සෙල්ලා උඩ පැන්නා. දැන් තටු ගහලා ටිකක් ඉස්සරහට ඉස්සරහට පැන්නා. තව දවසක් දෙයක් ගියාම කූඩුව ඇතුලේ ළඟ තියෙන අත්තට ඉගිල්ලෙනවා. අත්තේ ඉඳලා කූඩුවට ඉගිල්ලෙනවා. දැන් මෙයා කූඩුවෙන් අත්තට අත්තෙන් කූඩුවට. දැන් මෙහෙම පියාඹලා ටික ටික පුරුදු වෙනවා. ඊළඟට සඳහන් කරනවා ඒ ගැන දක්ෂෙක් වෙනවා දැන් කොයි කොයි ගැන දක්ෂයෙක් වෙනවද කූඩුවේ ඉඳලා අත්තට යන්නත් අත්තේ ඉඳලා කූඩුවට එන්නත් මෙයා දක්ෂයෙක් වෙනවා. ඉන් පසුව අතු දෙකකට මාරු වෙලා මේ අතෙන් එහා අතටත් යනවා දැන්. දැන් එහෙම ගිහිල්ලා ආයෙත් මේ අතට මාරු වෙලා කූඩුවට එනවා. අතු දෙකකට මාරු වෙලා තවත් කලකදී සඳහිරු දක්වා යන්න පුළුවන් වෙනවා. මෙයාගේ පෙඩි මුලින්ම උඩ පැන්න ඊට පස්සේ තටු ගහලා ටික ටික ඉස්සරහට පැන්න ඊළඟට කූඩුවෙන් අත්තටත් අත්තෙන් කූඩුවටත් ආවා. දැන් ඒ අතේ ඉඳලා තවත් අතු කීපයකට පැනලා කූඩුවට ආවා. දැන් මෙයා මෙහෙම මෙහෙම පුරුදු කරලා පුරුදු කරලා දැන් කොහාට යනකන් යනවද? සඳහිරු දක්වා ඉගිල්ලෙනවා. සඳහිරු දක්වා ඉගිල්ලෙන හංසයොත් ඇද්ද එතකොට? එයි මෙහෙම දේශනාවක් කරන්න ඇති භාග්‍යතුන් වහන්සේ. අපි දන්න හංසෙක් යයිද හඳ ගාවට? යයිද ඉර ගාවට? එහෙම ගියපු හංසයෝ ඉන්නවා. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තින්නේ. භාග්‍යතුන් වහන්සේගේ වචන මේ ලෝකේ කවදාවත් සිද්ධ නොවන දෙයක් සිද්ධ නොවන දෙයක් බුද්ධ වචනය තුල ඇත්තෙම නැහැ. එහෙනම් මෙහෙම දේශනා කළේ ඉරහඳ ගාවට යන්න පුළුවන් හංසයෝ හිටපු හින්දා. කවුද හංසයෝ? අන්න ඒගොල්ලන්ට කියනවා ජවන හංසයෝ කියලා. අපි භාග්‍යතුන් වහන්සේත් ජවන හංස කුලයක සැරේක ඉපදුනානේ. ඉතින් ඒ අත්දැකීමත් එක තමයි මේ දේශනාව කරන්නේ. හංසයෝ 90000ක රජුරු හැටියට තමයි ඉපදුනේ. මේ ජවන හංසයා කොච්චර වේගවත්ද? සඳහන් කරනවා ජවන හංසයා ආලෝකයට වඩා වේගවත් කියලා. ඒකට කොයි තරම් වේගෙන් යනවද? ආලෝකයට වඩා වේගවත්. ජාතක පාළියේ තියෙනවා ජවනහංශ ජාතකය. ජවනහංශ ජාතකයේ මේක මේක පැහැදිලි කරනවා. හංස රජුරවන්ට හිටිය සහෝදරයෝ දෙන්නේ. බාල සහෝදරයෝ දෙන්නේ. මේ සහෝදරයෝ දෙන්නත් එක දවසක් හංස රජුරවන්ගෙන් ඇහුවා. මහරජතුමනි අපිට ආසාවක් තියෙනවා සූර්යයා එක තරඟට දුවන්න කියලා. ඒ වෙලාවෙ කිව්වා එපා. මේ වැඩේ කරන්න බෑ. දෙකක් තුනක් ඇහුවා. එපා කිව්වා මෙදෙන තීරණය කෙරුවා හැමදාම අහනකොට එපා කියනවා. අද නොකියයන් කියලා. එහෙම ගිහිල්ලා ඉර නැගෙනකන් උදේපද්ද මේ පර්වතේ ගාවටලා බලන් ඉන්නවා. හංසරජුරු නැගිටලා බලහම දෙන්නම නෑ. ගිහිල්ලා තීරණය කෙරුවා මට නොකිය ගියාමයි. රජුරු ගියා එතෙන්ට. ගිහිල්ලා සඳහන් කළා තොපගේ ජීවිත දාණය වෙනුවෙන් මම ආවා. තොපගේ ජීවිත දාණය වෙනුවෙන් මම ආවා කියලා. ඉර නැගෙන්න පටන් ගත්තා. පටන් ගන්නකොටම දෙන්න ගිල්ලෙන්න පටන් ගත්තා. සූර්යයා එක ගිල්ලෙනවා. සූර්යාගේ වේගය මේ ලෝකේ ගණනය කරන්න බැරි තරම් වේගයක් අපිට පේන්නේ නැති වුණාට. තරම්ම වේගෙන් හිරු නැගෙනවා. දැන් සූර්යයත් එක්ක මේ දෙන්න පියඹනවා. සඳහන් කරන උදේ කාලේ පළවෙනි කොටස කාලේ ගෙවෙන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ උදේ 10 විතර වෙන්න කලින් එක්කෙනෙකුට අමාරු වෙනවා. පියාපද්දකින් ගින්දර මතු වෙනවා වගේ තේරෙනවා. දැන් නම් මැරෙයි දැන් නම් මැරෙයි කියලා හිතෙනවා. ඒ වෙලාවේ මතක් වෙනවා මගේ සහෝදරයා එපා කිව්ව මට යන්න. කෑ ගහලා කියනවා සහෝදරයාණෙනි මාව රැකුව මාව රකුව කියලා කෑ ගහනවා. සඳහන් කරනවා හංසය පෙටි අරගෙන ගිහිල්ලා නැවත චිත්‍රකූට පර්වතයේම තියෙනවා. තියලා ආපහු වෙනකොට මධ්‍යම මධ්‍යාහනයේ උදා වෙන්න කලින් දෙවණිය කෙනාට තමයි. එයත් කෑ ගහනවා. එයත් ගෙනහිල්ලා තියලා දැන් සූර්යා මධ්‍යාහනේ පහු කරලා ගිහිල්ලා තියෙනවා. සහෝදරයෝ දෙන්නම ගෙනහිල්ලා තිබ්බා. එදා හිතෙනවා හංස රජුරවන්ට මම අද පරීක්ෂා කරන්න ඕනේ මගේ ශක්තිය කොච්චරද කියලා. ඊළඟට යන්නේ කෙලින්ම ඉර උදා වෙච්ච තැනට. දැන් සූර්යා ගිහිල්ලා මධ්‍යාහනයත් පහු කරලා. ඉර උදා වෙච්ච තැනට ගිහිල්ලා එතන ඉඳලා පියාඹාගෙන යනවා සූර්යා පිටිපස්සෙන්. පිටිපස්සෙන් පියාඹන ගලේ සූර්යයා පහු කරලා යනවා. ඒ කියන්නේ එහෙනම් සූර්යයාට වඩා වේගවත්. නැවත සූර්යයා පහු කරලා ආපහු පියාඹනවා හිරු නැගිච්ච තැනට දෙවනි වතාවටත් ඇවිල්ලා සූර්යයා පහු කරලා යනවා. ඒ වෙලාවේ තීරණය කරනවා මේ සූර්යයා එක්ක දුවනවා කියන එක මට ඒ තරම් වැඩක්. ඒ තරම් වැඩක් නෙමෙයි. නිස්කාරණයේ දවල් කාලයේ ගෙවලා දානවට වඩා මගේ මිත්‍රයා බය කරලා ඔහුට සසර ගැන බණක් කියලා වොත් හොඳයි කියලා. මිත්‍රයා බය කරලා. ඒතර කවුද මිත්‍රයා? මිත්‍රයා බරණස් රජු. දැන් කොහොමද බරණස් රජු බය කරන්නේ? සඳහන් කරනවා හිරු බරණස් රාජ්‍යයට රශ්මි කඩම්බේ කඩා හැල්ලා තියෙන වෙලාව. ඒ කියන්නේ බරණසට තව දවල් සඳහන් කරනවා මේ හංසයා අහසේ ඉගිල්ලෙනවා මුළු බරණස් නුවර කළුවරයි කියලා. ඇයි බරණස කළුවර? හිරු එළිය වැටෙන්න දෙන්නේ නැහැ. එතකොට කල්පනා කරලා මේ බරණැස් නගරය කොහොමද මේ එක හංසයෙක් ආවරණය කරන්නේ ඉරේලිය වැටෙන්න දෙන්නේ නැතුව. එහෙනම් මොනතරම් වේගවත්ද මෙයා? ඉතින් හැමෝම බය වෙලා කරවල වැටිලා. මෙන්න මේ වෙලාවේ තමයි බර්ණස් රජුරුවන්ගේ මාලිගාවට පියාඹලා යන්නේ. ඒ වෙලාවේ ඇහුවා කොහෙද යන්නේ? මම මේ ඔබ ගැන කල්පනා කර කර හිටියේ. මේ විස්තර කියහම කියනවා මම සූර්යයත් එක්ක තරඟට දුවලා ආවේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා අනේ මිත්‍රයා මට ඒක බලන්න ආසයි. උඹ හිරුත් එක්ක දුවපු හැටි බලන්න ආසයි කියලා. ඒ වෙලාවේ කියන එක පෙන්වන්න බෑ. පෙන්වුවට පේන්නේ මං යන වේගෙ පේන්නේ එහෙම බෑ. මට කොහොම හරි පෙන්වන්න ඕනේ කිව්වා. ඊට පස්සේ තමයි එහෙනම් සඳහන් කළා මේ අක්කන වේදී දනුද්දරයෝ. දැන් අපි අක්කන වේදී දනුද්දරයෝ ගැන දන්නවා. අක්කන වේදී දනුද්දරයෝ හතර දිනක් රැස් කරන්න කියලා දනුද්දරයෝ 500ක් රැස් කරවලා 500නුත් 4 දෙනෙක් තෝරලා ගන්නෙ. ඒ 500නුත් දක්ෂයෝ 4 දෙනෙක්. අරගෙන කියනවා මේ 4 දෙනා එක තැන ඉඳලා එකපාර හතර පැත්තට ඊතල හතරක් විද්‍යුත් දැන්. ඒකෝර දන්නවනේ අපි මේ දනුද්දරයන්ගේ වේගය කොහොමද කියලා. එක තැන ඉඳලා ඊතල හතරක් හතර පැත්තට විද්‍යොත් එක ඊතලයක්වත් බිම වැටෙන්න දෙන්නේ නැතුව මං ගෙනල්ලා දෙනවා කියලා. මේගොල්ලෝ විදින ඊතලය. රජුරවන්ට කිව්වා මං යන වේගය ඔබතුමාට පේන්නේ නැහැ. නේ කියලා මේ ගෙජ්ජියක් බැඳගත්තා. ඊතල හතරම ගේනවා. රජුරු ඇහුවා ඊට වඩා ඔය වේගයටත් වඩා වේගවත් දේවල් තියෙනවද? සඳහන් කළා තියෙනවා මහරජ එකක්. මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කළා මරණය. මරණය අපි සොයාගෙන ඊට වඩා වේගෙන් එනවා. එහෙනම් සංසාරේ තියෙන භයානකත්වය. මරණය තරම් වේගෙන් එනවා. ඉතින් මේ හංස පැටියගේ උපමාව අපි අරගත්තේ මේ හංසයා එතකොට කොයිතරම් කොයිතරම් වේගවත්ද? ඉර හඳ ස්පර්ශ කරන්න තරම් යන්න පුළුවන් වේගයක් තියෙන හංසයෙක් ගැනයි මේ කතා කරන්නේ. අන්න ඒ නිසා සඳහන් කරනවා හැම හංසයන්ට මෙහෙම ඉගිල්ලෙන්න බෑ. ජවන හංසයන්ට විතරයි එහෙම ඉගිල්ලෙන්න පුළුවන් කියලා. ආලෝකයේ වේගයට වඩා වේගෙන් ඉගිල්ලෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ විදිහට මේ නිමිත්ත රැකගන්නේ කොහොමද? දිගටම පවත්වන්නේ කොහොමද? නිමිත්ත වඩන්නේ කොහොමද? රැකගන්නේ කොහොමද? දිගටම පවත්වන්නේ කොහොමද? ඒ නිමිත්ත වඩන්නේ කොහොමද කියන එක දැනගන්න නිමිත්ත නැවත නිමිත්තට නැවත නැවත සමවැදිලා ටික ටික නිමිත්ත වර්ධනය කරලා එකපාර වර්ධනය වූ ගමන් ටික ටික නිමිත්තට සමවැදිලා එකපාර වර්ධනය වූ ගමන් ඊළඟ පියවරට නොයා මේ පිළිබඳව දක්ෂයෙක් වෙලා තමයි ඊළඟ පියවරට යන්න කියලා කිව්වේ. දැන් මතකද හංස පෙට්ටිය ගිලිච්ච හැටි ඉස්සල්ලාම කෙරුවේ උඩ පැනලා. උඩ පැනලා උඩ පැනලා පිරිදු පුරුදු වුණා. ඊට පස්සේ තටු ටික ටික ටික ගහලා ටිකක් ඉස්සරහට පැන්න පැන්න. ඊට පස්සේ කූඩුවේ ඉඳලා අත්තටත් අත් ඉඳලා කූඩුවටත් පියා වැඹුවා. ඊට පස්සේ ඒ අත් ඉඳලා තව අත්තකටත් අත් දෙකකට පියා වැඹුවා. එහෙනම් මෙයා එකපාරම ඉරහඳ ගාවට ගියාද? නෑ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව පියවරෙන් පියවර මනාව ප්‍රගුණ කළා. එහෙමයි ගියේ. එහෙනම් මේ සමාධිය දිනු කරන්න කියලා කියන්නේ එහෙමයි. පියවරෙන් පියවර පියවරෙන් පියවර ක්‍රමානුකූලව මනාව දිනු කරන්න කියලායි සඳහන් කළේ. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ උදාහරණය මුලින්ම තම කූඩුවෙන් පටන් අරගෙන හිරුසඳු දක්වාම යනවා. ඉස්සල පටන් ගත්තේ කූඩුවෙන් හිරුසඳු දක්වාම යනවා. ඒ නිසා සඳහන් කරනවා මහ පොළොවේද උස්තැන් මිටිතැන්, සමතැන්, විෂමතැන්, පර්වතයන් ආදී ඒ සියල්ල හරහා මේ සමාධිය වඩන්න කියලා. උස්තැන්, මිටිතැන්, සමතැන්, විෂමතැන්, පර්වතයන් මේ හැම සියල්ල හරහා හරහා තමන්ගේ සමාධිය වඩන්න. ඒ කියන්නේ අර මුලින් සඳහන් කළා වගේ සක්වල පුරාම වඩන්න, සක්වල පුරාම දකින්න පුළුවන් විදිහට ඒක දිනු කරන්න කියලායි සඳහන් කරන්නේ. ඒ නිසා සඳහන් කළා මුලින්ම නිමිත්ත රැකගන්න විදිය අපි සාකච්ඡා කළා ඒක රැකගන්න හැටි එනම් පංච නීවරණ හිතෙන් අයින් කරලා පිරිසිදු කරගන්න ඕනේ. ඉන්පසුව ඒක දීර්ඝ කාලයක් පවත්වා ගන්න විදිය අපි ඒක සාකච්ඡා කළා කොහොමද දීර්ඝ කාලීනව පවත්වන්නේ නිවරණ නැති හිතේ සමාධිය දීර්ඝ කාලයක් පවත්වාගෙන තියාගන්නත් පුළුවන් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ පවත්වන විදි ඒ පවත්වන විදි පිළිබඳව දක්ෂයෙක් වුණාට පස්සේ කොහොමද මේක හිතේ ආරක්ෂා කරලා පවත්වන ක්‍රම ඒ ක්‍රම පිළිබඳව දක්ෂයෙක් වුණාට පස්සේ නිමිත්ත ප්‍රමාණය වෙනස් වෙන්න කියලා නැවත සමවදින්න ඕනේ. නිමිත්තේ ප්‍රමාණය වෙනස් වෙන්න කියලා නැවත සමවදින්න ඕනේ. ඒ කියන්නේ අඩුම ගානේ සක්වලකටවත් වඩන්න කීවේ. එතකොට එහෙනම් වැඩි වුණොත් සක්වලවල් ගණනාවක් ඔස්සේ වඩන්න පුළුවන්. අන්න ඒ නිසා නිමිත්තේ ප්‍රමාණය වෙනස් වෙන්න කියලා සමවදින්න ඕනේ. මට දැනට තියෙන ප්‍රමාණය වෙනස් වෙන්න කියලා සමවදින්න ඕනේ. කොහොමද මෙතෙක්කල් අඟලක් පමණ නිමිත්තක් තිබුණා නම් දැන් ඒ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. දෙකක් තුනක් හතරක් පහක් තිබුණා නම් ගමට නියංගමට ජනපදයට රටට තිබුණා නම් අද ඊට වඩා වෙනස් වෙන්න ඕන වෙනස් වෙන්න ඕන ඊයට වඩා අද වෙනස් වෙන්න ඕන කී කියා සමවදින්න ඕනේ. එතකොට මේ සම වැදිලාද මේක මේ භාවනාවට වාඩි වෙලාද එහෙම හිතන්නේ නෑ වාඩි වෙන්න කලින් අද මීට වඩා මම නිමිත්තට සමවදිනවා කියලා හිතන්නේ භාවනා වාඩි වෙන්න වාඩි වෙන්න කලින්. ඒ නිසා සඳහන් කරනවා පටන් ගන්න කලින් තමයි එහෙම අදහස් කරන්නේ. එහෙම හිතලයි වාඩි වෙන්නේ භාවනාදී කවදාවත් ඒක හිතන්න යන්නේ නෑ. භාවනා විදි හිතන්න ගියොත් එතකොට අරමුණෙන් එළියට ගිහිල්ලා. වෙන එකක් නේ හිතන්නේ මේ. ඒ නිසා භාවනා විදි නෙමෙයි ඒක කරන්නේ. මෙන්න මේ විදිහට වඩලා ප්‍රථම ධානය ප්‍රථම ධානයටපත් වෙන්නේ පුළුවන් වෙන්නේ මේ විදිහට ක්‍රමානුකූලව වඩාගෙන වඩාගෙන ගියපු කෙනාට විතරක් ප්‍රථම ධානය හම්බ වෙනවා. ධාන සුවය ලබන්න පුළුවන් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා නිමිත්ත ලැබුණහම ඒ නිමිත්ත බොහෝසේ ප්‍රමාණය වැඩි කරන්න කියලා. නිමිත්ත ලැබුණාම බොහෝසේ ප්‍රමාණය වැඩි කරන්න. එහෙම නැතුව ධානයට සමවදින්න උත්සාහ කළොත් ඒක භාග්‍යතුන් වහන්සේගේ උපදේශයක් නෙමෙයි. නිමිත්ත හම්බ වුණා දැන් නිමිත්ත වැඩි කරන්නේ නැහැ. ඒ හම්බ වෙච්ච නිමිත්ත ඔස්සේ ධානයට සමවදින්න උත්සාහ කළොත් ඒක භාග්‍යවතුන් වහන්සේගේ උපදේශය වෙන්නේ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ උපදේශයට පිටින් ගියොත් බලාපොරොත්තු වෙන තැනට යන්නත් බැරුව යනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නිමිත්ත හම්බුණාට පස්සේ ඒක වර්ධනය කරන්න. ක්‍රමානුකූලව වර්ධනය කරන්න. අපිට ඉක්මනට හදිස්සිය තිබ්බ පළියට ඒ ගමනේ යන්න යන්න බැරුව යනවා. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නිමිත්තේ ප්‍රමාණය වැඩි කරලා ඉන්පසුව ප්‍රථම ධානයට සමවදින්නයි. එහෙනම් දැන් උදාහරණ ගොඩක් සාකච්ඡා කළා. හංසයාගේ උදාහරණය අරගත්තහම අපිට ඒක පැහැදිලි. නිමිත්තේ ප්‍රමාණය වඩා වර්ධනය කරලා ඉන්පසුව ධානයට සමවදින්න. ඒක සඳහන් කරනවා එහෙම සමවදින ආධිකම්මික පුද්ගලයාට තස්මින් පන නිමිත්තේ තත්ත පටමං ඥානේන ආධිකම්මිකේන සමාපජ්ජන සමාපජ්ජන බහුලේන පවිතබ්බං න පච්ච වෙක්කන බහුලේන සඳහන් කරන්නේ මොකද්ද කියලා සඳහන් කරනවා මේ නුවණින් මේක කල්පනා කරන්න යන්න එපා කියලා. නුවණින් මේක කල්පනා කරන්න යන්න එපා කියලා සඳහන් කරනවා. ඒ නුවණින් මේක කල්පනා කරන්න එපා කියලා සඳහන් කරන්නේ මොකද්ද? මුලින් පුරුදු පුහුණු වෙන්න ලැබුණ දේ නැවත නැවත සමවැදිලා බොහෝ වාර ගණනක් දවස පුරාම බොහෝ දවස් ගණනක් නැවත නැවත සමවදින්න කියලා තියෙනවා. ඒ කියන්නේ ආයෙත් අර ප්‍රගුණ කරන්න කියන එක. නැවත නැවත නැවත නැවත සමවැදිලා සමවැදිලා ප්‍රගුණ කරන්න. එක දවසක් සමවැදිලා ඒක නැවත නැවත ප්‍රගුණ කරන්නේ නැතුව ඊළඟට එදා දැකපු දේවල් ගැන හිතනවා. මෙච්චර මෙච්චර වැඩුණා මෙච්චර මෙච්චර ගියා කියලා එහෙම හිතනවා. ඒකයි නුවණින් මෙනෙහි කරන්න එපා. සමවැදිලා සමවැදිලා සමවැදිලා ඒක හොඳට පුරුදු කරගන්න ප්‍රතිවේක්ෂා කරගන්න. හොඳටම හොඳටම අවබෝධ කරගන්න කියන කාරණාව නිසා පච්ච වෙක්කන බහුලේන කියලා සඳහන් කරනවා නුවණින් මෙනෙහි කර කර යන්න එපා හොඳටම හොඳටම ප්‍රතිවේක්ෂා කරගන්න ඕන කියලා. නැවත නැවත සමවැදින්න කියලා සඳහන් කරනවා. මුලින්ම ප්‍රතිවේක්ෂා කරන්න යන්න එපා කියලා සඳහන් කළේ. මුලින්ම ප්‍රතිවේක්ෂා කරන්න අපිට බැරුව යනවනේ. මුලින් තියෙන ටික ටික ටික ටික වඩ වඩ වඩ වඩ දියුණු කරගන්නවා. ඒ නිසා මුලින්ම මේක ප්‍රතිවේක්ෂා කරන්න යන්න යන්න එපා කියලා සඳහන් කරනවා. ලැබුණ දේ ප්‍රගුණ කරන්න කියලා තමයි මුලින් සඳහන් කළේ. මොකද ප්‍රතිවේක්ෂා කරනකොට සිතට සමහර වෙලාවට ධානා අංග වෙන වෙනම අදහස් පහළ වෙනවා. ප්‍රත්‍යක්ෂා කරන්න ගියහම ධානාංග පිළිබඳව වෙන වෙනම අදහස් පහළ වෙනවා. එහෙම වෙලා ධාන ධානය රැකගන්න බැරුව යන්න පුළුවන්. මොකද වෙන වෙන අංග ප්‍රත්‍යක්ෂා වෙන්න පටන් ගන්නවා. එතකොට බැරුව යනවා ධානාංග රැකගන්න බැරුව යනවා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මොකද තියෙන ධානය දුර්වලයි. තවම තියෙන ධානය දුර්වලයි. මොකද නැවත නැවත නැවත නැවත ඒක වඩලා තහවුරු කරලා ප්‍රත්‍යක්ෂ කරලා ශක්තිමත් කරලා නැහැ. තාම තියෙන ධානයන්ගේ දුර්වලයි කියලා සඳහන් කරනවා. එහෙම දුර්වලයි කියලා හිතනද නැත්නම් හිතෙන්ද අපිට එහෙමත් පුළුවන්. මුලින්ම නම් මේක වැඩිලා නැති නිසා තාම දියුණු වෙලා නැහැ. ඊළඟ සඳහන් කරනවා සමහර වෙලාවක ඇතම් කෙනෙකුට මේ ධානාංගයේ වැඩිගෙන වැඩිගෙන යනකොට දෙක දුරවලයි කියලා තාම මදි කියලා හිතෙන්නත් පුළුවන්. වැඩිගෙන වැඩිගෙන යනකොට දුරවලයි කියලා හිතෙන්නත් හිතෙන්නත් පුළුවන්. ඒ නිසා සඳහන් කරනවා එහෙම හිතුණට කමක් නැහැ. මොන ධානයන්ගේ දුරවලයි කියලා හිතුණට කමක් නැද්ද එතකොට? ප්‍රථම ධානයන්ගේ දුරවලයි කියලා හිතුණට කමක් නැහැ. දෙවන ධානයේට සමවදින කෙනාට. ප්‍රථම ධානයේ දෙවන ධානයේ තෘතීය ධානය, චතුර්ථ ධානය ආදී වශයෙන් ධාන මට්ටම් තියෙනවා. මුලින්ම නම් අපේ නිමිත්ත අපිට පහළ වෙන්නේ බොහොම චුට්ටයිනේ. එතකොට අර විදිහට දියුණු වෙලා නැහැ. නමුත් ප්‍රථම ධානයටපත් වෙන්න හදනකොට මේක දුර්වලයි. මම මගේ ධානය දුර්වලයි කියලා හිතුනොත් Tamanට එතනින් එහාට ආයෙ ගමනක් නැතුව යනවා. දුර්වලයි කියලා හිතුනොත් ආයෙ ගමනක් නැතුව යනවා. ඒ නිසා දුර්වලයි කියලා හිතන්න බෑ මොකද මං ලොකු ඊළඟ එක ගැන මොකවත් දන්නේ නෑ. හැබැයි ප්‍රථම ධානයේ ඉන්න කෙනාට ප්‍රථම ධානයේ ඊටාම ඉහළයි ලොකුයි. දැන් එයා දෙවන ධානයට සමවදිනවා. දෙවන ධානයට සමවදිනකොට දෙවන ධානයේ තරම් ප්‍රබල නෑ ප්‍රථම ධානය. එතකොට හිතෙනවා ප්‍රථම ධානයට වඩා නැත්නම් දෙවන ධානයට වඩා ප්‍රථම ධානය දුර්වලයි. එතකොට හිතුණට කමක් නැහැ කියලා සඳහන් කරනවා. මොකද මං උසස් තැනකට යනවනේ. මෙතෙන්ට වඩා උසස් පෙළ ලියාපු කෙනාගේ දැනුමට වඩා සාමාන්‍ය පෙළ කෙනාගේ දැනුම අඩුයි. ඒ නිසා සාමාන්‍ය පෙළට වඩා උසස් පෙළ කොහොමත් උසස්. ප්‍රථම ධානයට වඩා ဒုတိ ය ධානයේ උසස්. හැබැයි ප්‍රථම ධානයේ ඉන්න කෙනා එතන ඉඳගෙන මේක දුරවලයි කියලා හිතන්නේ හිතන්න එපා කියලා දේශනා කරනවා. දෙවන ධානයට යනකොට නම් හිතුණට කමක් කමක් නැහැ කියලා සඳහන් කරනවා. ඊට කලින් හිතන්න ගියොත් සඳහන් කරනවා ධාන තියෙන ධානයේ පවා නැතුව යනවා කියලා. ඒ නිසා ප්‍රගුණ නොවුන ධානයේ පිළිබඳව උනන්දු වෙන්න ප්‍රගුණ නොවුන ධානයේ පිළිබඳව උනන්දු වෙන්න කියලා සඳහන් කරනවා. ප්‍රථම ධානයෙන් පිරිහෙන්නේ නැතුව නැවත නැවත සමවදින්න කියලා සඳහන් කරනවා. ප්‍රථම ධානයෙන් පිරෙන්නේ නැතුව නැවත නැවත සමාදින්න කියලා සඳහන් කරනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා තමන් ඉන්න පියවර ප්‍රගුණ වෙලාම ඊළඟට පියවරට යන්න. ඉන්න පියවර හොඳටම හොඳටම ප්‍රගුණ කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් තියෙන ටිකක් විනාශ වෙලා යනවා. ඉන්න පියවර ස්ථාවර කරගත්තේ නැත්නම් එතන පිහිටන්න බැරුව යනවා. එතකොට ඒක විනාශ වෙන්න පටන් ගන්නවා. ඒකට උදාහරණයක් සඳහන් කරලා තියෙනවා මෙන්න මේ විදිහට භාග්‍යතුන් හසේන. ගාවි උපමාව. මේ පිටකේ තියෙන හරි අපූර්ව උපමාවක්. භාග්‍යතුන් හසේගේ උපමාවක්. ගාවි උපමාව. මොකද්ද මේ ගාවි උපමාව කියන්නේ? ගව දෙනක්. මේ ගව දෙනට හිතෙනවා මම කලින් කාපු නැති තනකොළ කන්න කලින් බීපු නැති තැන් වතුර බොන්න ඕනේ. මේ ගවදෙනට හිතෙන දේවල්. කලින් කාපු නැති තනකොළ කන්න ඕනේ. කලින් බීපු නැති තැන් වලින් පැම් බොන්න ඕනේ. එහෙම හිතලා දුෂ්කර කඳුහා පර්වත හරහා යන්න පටන් ගන්නවා. ඊටාම දුෂ්කර තැන් කඳු පර්වත ඔස්සේ මෙයා ඉස්සරහට යන්න පටන් ගන්නවා. නමුත් ඒ ගවදෙන බාලනම් කියන්නේ අඥානනම් ගවදින බාලනම් කියවේ එකයි බාලනම් අදක්ෂ නම් Taman හැසිරෙන ප්‍රදේශය පිළිබඳව මනාව දන්නේ නැහැ. දැන් මේ නොදන්න ප්‍රදේශයකට යන්නේ. ඒ නිසා Taman බාලරන් අදක්ෂ නම් එයා හැසිරෙන පිළිබඳව දන්නේ නැහැ. ඒ ප්‍රදේශය පිළිබඳව අවබෝධයක් නැත්නම් මේ විෂම වූ පර්වතයේ හැසිරෙද්දී මේ විදිහට වෙනවා කියලා සඳහන් කරනවා. කොහොම වෙනවද? ඇය පෙරපාදයේ හොඳින් පිහිටවන්නේ නැතුව පසුපාදයේ ඔසවනවා. පෙර පාදයේ හොඳින් පිහිටවන්නේ නැතුව පසුපාදයේ ඔසවනවා. එහෙම පසුපාදයේ එසේ වුවොත් ගවදෙනට මොනව වෙයිද? සඳහන් කරනවා ගවදෙන වැටෙනවා. ඇයි ඉස්සරලා තියාපු කකුල හොඳට තියලා ස්ථාවර කරගත්තේ නැහැ. එහෙම කරලා පිටිපස්සේ පාද දෙක උස්සපු ගමන් ගවදෙන ගවදෙන වැටෙනවා. ඒ කියන්නේ තමන් ඉන්න තැන හරියටම මුලින් ස්ථාවර කරන්න ඕනේ. එහෙනම් මේ ධානයත් එහෙමයි. ධානයත් හරියටම හරියටම ස්ථාවර කරන්න ඕනේ. එහෙම නැතුව ගියොත් එතනින් එහාට යන්න ගියොත් ස්ථාවර නොකර මෙතනින් මෙතනින්ම ගිලිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා සඳහන් කරනවා ඉන් පසුව එක තැනකට පාදයක් ඔසවලා තියලා එය ස්ථාවර කරගන්න ඕනේ. එහෙම ස්ථාවර නොකර ගත්තොත් Tamanට සිද්ධ වෙන්නේ වහාම බිම වැටෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා ස්ථාවර කරගෙන කලින් තිබ්බ පාදය ඔසවන්න කියලා. ඉස්සලා තියාපු පාද දෙක ඔසවන්න කියනවා. දෙවනි පාර තියාපු පාදය ස්ථාවර කරලා. එතකොට වැටෙන්නේ එතකොට වැටෙන්නේ නැහැ. අපිත් හිතමුකෝ අපිත් කන්දක් බහිනවා. හෙලක් සහිත ගලක අපි බැහැගෙන යනවා. අපි බැහැගෙන යනකොට සමහර තැන්වලට මේ පාදයේ දෙතුන් පාරක් තියලා ටිකක් බර වෙලත් බලනවා මේක අනික ඉස්සුවොත් මේක ලෙස්සයිද කියලා. ඒ උපමාවයි ඒ උපමාවයි මේ අරගෙන ඉන්නේ. එහෙම නොකර පසුපාදයේ එසෙව්වොත් පාද දෙකම ගිලිහෙනවා. එහෙම නොකර මොකද මුල් පාදයේ ස්ථාවර කරගන්නේ නැතුව පසුපාදයේ එසෙව්වොත් පාද දෙකම ගිලිහෙනවා. ඒ කියන්නේ එහෙම නොකර ධානයට සමවදින්න හැදුවොත් එකක්වත් නැහැ ඔක්කොම ගිලිහිලා යන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භාවනාවේ පියවරෙන් පියවර ඉදිරියට යන විට ඉන්න තැන ස්ථාවර කරගෙන මිස ඉදිරියට යන්නේ නැහැ කියලා සඳහන් කරනවා දක්ෂ පුද්ගලයා. දක්ෂයා ඉස්සරහට යන්නේ නැහැ. හදිසිය තිබ්බ පළියට දුවන්න හදන්නේ නැහැ. ඉන්න තැන ක්‍රමානුකූලව ඒ ධ්‍යාන නිමිති ස්ථාවර කරගැනීමෙන් ස්ථාවර කරගැනීමෙන් නැවත නැවත නැවත නැවත ඒ නිමිත්තට සමවදිමින් සමවදිමින් ඒක තහවුරු කරලා තමයි ක්‍රමානුකූලව ඉස්සරහට යන්නේ. එතකොට හරි ශක්තිමත් එයා. ලේසියෙන් වටන්නේ ලේසියෙන් වටන්න බෑ. සඳහන් කරනවා පින්නතුනි මේ පැහැදිලි කරන්නේ ප්‍රථම ධානයේ ස්ථාවර කරගන්න දෙවන ධානයට යන්න හදන කෙනා ගැනයි. මේ භාවනාව පටන් ගන්න කෙනා ගැන එහෙම නෙමෙයි. ප්‍රථම ධානයට සමවැදිලා ඉන්නේ. දැන් අවශ්‍යයි දෙවන ධානයට සමවදින්න. අන්න එහෙම කෙනෙකුට සඳහන් කරන උපදේශ මාලාවයි මේ දීගෙන යන්නේ. ඒතර එහෙම කල්පනා කරාම මේ කර්මස්ථානයේ දැන් අපි ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා ඉන්නේ. ධානා මට්ටමට එනකන් අපි සාකච්ඡා කරලායි තියෙන්නේ. දැන් ප්‍රථම ධානයත් ඉක්මවලා ද්විතීය ධානයට යන හැටි තමයි මේ උදාහරණ වලින් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ නිසා මේ කාරණාව හරියටම ප්‍රත්‍යක්ෂ කරගත්තා නම් අපි මේ වෙනකොට ගොඩක් පොහසත්. එහෙනම් නැවත නැවත නැවත නැවත අහලා නැවත නැවත ප්‍රගුණ කරලා දැන් එතකොට මූලික කාරණා ටික ඔක්කොම ලැබිලායි තියෙන්නේ. සූදානම් වෙනවා නම් දැන් පටන් ගන්නයි තියෙන්නේ. එහෙනම් මේක මේක හරියටම පිළිහිටන්නේ කොහොමද? මෙහෙම අහගෙන විතරක් හිටියහම එතකොට හම්බ වෙන්නේ දැනුමක්. දැනුමක් විතරයි. නමුත් මේකේ ලස්සන බලන්න මේකට බැහැගන්න ඕනේ. අහලා දැනගත්ත දේ ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට මේක තමන්ටම තමන්ගෙම ප්‍රායෝගික අත්දැකීම් ලැබි ලැබි ලැබි ලැබි යනකොට ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනා කරපු කාරණාවත් එක්ක ගලප ගලප යනකොට අපිට පුදුම ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා. ඒ ප්‍රීතියෙන් මිදෙන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් වාඩි කරවන්න බැරුව ඉන්නේ. එදාට එදාට නැගිට්ටවල තියාගන්න බැරි වෙනවා. මොකද ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. එහෙනම් දැන් ඒක දිනු කරගන්නයි තියෙන ඒ නිසයි මෙතන සඳහන් කළේ මේ සඳහන් කරන්නේ දෙවන ධානයට යන්න කියන කාරණාවයි. ප්‍රථම ධානයේ ස්ථාවර කරලා. නමුත් ඒ අතර අතරමඟ වුණත් එහෙමම නවතින්නත් පුළුවන්. ප්‍රථම ධානයේ දෙවන ධානයට යන්නේ නැතුව නවතින්නත් පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඉදිරියටම ඉදිරියටම යන්නයි. එහෙමනම් යන්තම් තමන් ලද දෙයක් ගැන හිතලා මට මේක ලැබුණ කියලා අතහරින්න එපා කියලා සඳහන් කරනවා. ඉතින් මට දැන් ප්‍රථම ධානය හම්බුණා ඇතිනේ කියලා නවතින්න නවතින්න එපා. මම දැන් ධානයට සමවදිනවනේ. මෙරළ නිරේට යන්නේක් නැහැ. බඹලෝ වාගේ යන්නත් පුළුවන් වෙයි කියලා කෙනෙක් තර්ක ගේන්න පුළුවන් එහෙම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ එහෙම නවතින්න කියලා. ඕන නම් කෙනෙකුට නවතින්නත් පුළුවන්. නමුත් ඉතින් වටිනකම තියෙන වෙතෙන්ටම ආවනම් ඊළඟ ටික තියන්නේ එකයි වටින්නේ. ඒ නිසා මේ විදිහට දේශනා කරනවා. Tamanට ලැබුණ ප්‍රතිලාභය ස්ථාවර නොකරන්නේ නම් ඒක ස්ථාවර නොකර කවදාවත් පියවර ඔසවන්න එපා කියලා සඳහන් කරනවා. මොකද්ද ලැබුණ ප්‍රතිලාභේ? මට හම්බෙච්ච ප්‍රථම ධානය. දැන් ප්‍රථම ධානය ස්ථාවර නොකර හැබැයි දෙවන ධානයට යන්න හදන්න එපා. ප්‍රතිලාභය හොඳින්ම තහවුරු කරලා ස්ථීර කරලා ඒක තමන්ගෙම කරගන්න කියලා කියනවා. කවුරුවත් මට දෙයක් දෙන්නම් කියපු පළියට ඒක දැන් මගේ වුණා කියලා මට ගිහිල්ලා මගේ වගේ පරිහරණය කරන්න බෑ තාම දීලා නෑ. දුන්නට පස්සේ නම් මගේ වගේ පරිහරණය කරන්න පුළුවන්. එහෙනම් ප්‍රථම ධානයේ හොඳටම තහවුරු කරන්න හොඳටම තහවුරු කරන්න නැවත නැවත සමවදින්න. එතකොට මට ඒක හොඳටම හොඳටම ප්‍රගුණයි. ඊට පස්සේ දෙවෙනි ධානයට සමවදින්න උත්සාහ කරන කෙනාට හරි හරි ලේසි. අරතරන් අමාරු නොවි ඒකට යන්න පුළුවන්. මොකද හොඳ ස්ථාවර පදනමක මම ඉන්න නිසා. මගේ පදනම ශක්තිමත්. එතකොට මට කැමති කැමති විදිහට මට මගේ ගේ හදන්න පුළුවන් ඒ ඒ පදනම උඩ තියාගෙන. ඒ නිසා පළවෙනි පදනම ශක්තිමත් කරගන්න කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවාන්නේ ඒ වගේ යම් භික්ෂුවක් බාලනම් අව්‍යක්තනම් අඥාන නම් අදක්ෂයෙක් අදක්ෂයෙක් නම් කවදාවත් මෙතෙන්ට සමවදින්න බැරුව යනවා යෝගාවචරයට. ඒ නිසා ආය සඳහන් කරනවා මේ භික්ෂුව අඥාන නම් දක්ෂයෙක් නොවේ නම් ශේෂ්ත්‍රයේ හොඳින් දරන්නේ නැත්තම් නැත්තම් හොඳින් දන්නේ නැත්තම් ශේෂ්ත්‍රයේ හොඳින් නොදන්නේ නම් දක්ෂයෙක් නොවේ නම් සඳහන් කරනවා තාම මේ කුසලයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙන්න විවේකයෙන් උපන් ප්‍රථම ධානය සුවේට සමවදින්න පුළුවන් වෙන්නේ නැතු වෙනවා. අදක්ෂයෙක් නම් අඥානියෙක් නම් මේ ප්‍රථම ධානය සුවේ නැමෙති විවේකයෙන් උපන් ධානය සුවේට අදක්ෂයෙකුට කවදාවත් සමවදින්න අදක්ෂයෙකුට සමවදින්න බෑ කියලා සඳහන් කරනවා. විවේකයෙන් උපන් මේ ප්‍රථම ධානය සෝයට සමවදින්න පුළුවන් උනත් නිමිත්ත සේවනය කරන්නේ නැත්තම් වඩන්නේ නැත්තම් ඒත් මේක පවත්තන්න පවත්තන්න බැරුව යනවා කියලා සඳහන් කරනවා ඒ නිසා බහුලව වඩන්න අදක්ෂ වුණොත් තමයි මේක පවත්තන්න උත්සාහ කරන්නේ නැත්තේ ස්ථාවර කරන්න උත්සාහ කරන්නේ නැත්තේ ඒ නිසායි සඳහන් කරන්නේ බහුලව වඩන්න නිතරම මේක නිතර නිතර වඩන්න නිතර නිතර ප්‍රගුණ කරන්න. බහුලව වඩන්න. එහෙම බහුලව වඩන්නේ නැත්නම් මනාකොට Taman තුල පිහිටවා ගන්නේ නැත්නම් බහුලව වඩන්නෙත් නැහැ මනාව තමා තුළ පිහිටවා ගන්නෙත් නැහැ. ඒ භික්ෂුවට තියෙන ධානය රැකගන්න කවදාවත් බැරුව යනවා කියලා. අදක්ෂණං අඥාන්නං කවදාවත් ඒ විවේකයෙන් උපන් ධානසෝය රැකගන්න බැරුව යනවා බහුලව වඩන්නේ බහුලව වඩන්නේ නැත්තම්. ඒ කියන්නේ මේ ප්‍රථම ධාන සෝය. ද්විතීය ධානයට යන්න කලින්. දැන් එතකොට මේ ධානයට සමවැදිච්ච කෙනා සමහර වෙලාවට දැන් ඒ අත්දැකීම අපි කාටවත් නැහැ. සමහර වෙලාවට දෙවන ධානයට ගමන් කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන් වෙන්න පුළුවන් අපිට දැනෙන කාරණාවයි අපි ඒ කතා කරන්නේ. මොකද ප්‍රථම ධානයේ තියෙන සුවය අපි බුදුරජාණන් වහන්සේ එක තැනක සඳහන් කළානේ මාගන්දී බමුණට මාගන්දිය අප්‍රමාණ පංචකාම සැප සහිත මාලිගාවෙන් අබිනිෂ්ක්‍රමණය කරලා ආපු මට විවේකයෙන් උපන් ධාන සෝය හම්බ වුණා. මාගන්දිය ප්‍රථම ධාන සෝය කියන එක දිව්‍ය ලෝක සෝයට වඩා උතුම්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රථම ධාන සෝය කියන එක දිව්‍ය ලෝක සෝයට වඩා උතුම්. එතකොට දැන් මේ ප්‍රථම ධානයට සමවැදිලා නම් මේ සමවැදිච්ච කෙනා ඒ සුවය භුක්ති විඳින කෙනෙක්. එහෙනම් එයාට හිතෙන්න පුළුවන් නේද දෙවන ධානයේ මීට වඩා මීට වඩා සැපයි. භාග්‍යතුන් වහන්සේ ඒක දේශනා කළා. ප්‍රථම ධාන සුවේ දිව්‍ය ලෝක සුවයට වඩා උතුම් ඊට වඩා ဒုတိ ය ධානයේ සැපයි. ඊට වඩා තෘතීය ධානයේ සැපයි. ඊට වඩා චතුර්ථ ධානයේ සැපයි. එහෙනම් කෙනෙක් ප්‍රථම ධානය ස්ථාවර නොකර දෙවන ධානයට සමවදින්න උත්සාහ කළොත් ඒ ධාන දෙකම දෙකම නැතුව යන්න තියෙන ඉඩකඩ තමයි වැඩි. ඒ හින්දා ඉස්සරලා මුල් පියවර හොඳට ස්ථාවර කරගන්න. අර ගව දෙනගේ උපමාව හොඳටම අරගෙන ස්ථාවර කරගන්න කියලායි සඳහන් කරන්නේ. අන්න ඒ නිසා සඳහන් කරනවා මේ ක්‍රම නැවත නැවත ප්‍රගුණ කරලා මේන් ලොකු ප්‍රයෝජනයක් අපි අරගන්න පුරුදු කරන්න කියලා. මේ ක්‍රම නැවත නැවත නැවත නැවත ප්‍රගුණ කරලා ලොකු ප්‍රයෝජනයක් ගන්න ඕනේ. දැන් මේ ජීවිතේට විශාල ආයෝජනයක් කරන්න පුළුවන් තැනකට එන්න පාරයි අපි හදාගත්තේ. ඒ කියන්නේ සතර අපායෙන් නිදහස් වෙන්න පාර හදාගන්න පාරට අවතීර්ණ වෙන්න අවශ්‍ය තැනටයි එන්න හදන්නේ. ඒ නිසා ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා මේක ස්ථාවර කරගන්න හැම වෙලාවෙම හැම වෙලාවෙම වෑයම් කරන්න කියලා සඳහන් කරනවා. එයින් අත්විය යුතු සැබෑ වූ ඵලයේ ප්‍රයෝජනය ලබා ගන්න නිරන්තරයෙන් උත්සාහ කරන්න ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මෙතෙන්ට ආවනම් ඒක අතහැරලා යන්නම යන්න මේපා. අර්පණාවයි නිමිත්තයි නිමිත්තයි ධානයයි අතර තියෙන වෙනස මනාව මනාව හඳුනා ගන්න ඕනේ. අර්පණාවයි නිමිත්තයි නිමිත්තයි ධානයයි අතර තියෙන වෙනස් ඒ වෙනස්කම් මනාව මනාව දැනගන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා නිමිත්ත කියහම උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා නිමිති දෙකක් තියෙනවා. උග්ඝහ නිමිත්තයි, පටිභාග නිමිත්තයි කියලා නිමිති දෙකක් තියෙනවා. මුලින්ම මුලින්ම උග්ඝහ නිමිත්ත. ඊළඟට පටිභාග නිමිත්ත. මෙහෙම නිමිති දෙකක් තියෙනවා. මට්ටම් මට්ටම් ගත්තාම කාමාවචර සමාධි මට්ටම්. එහෙම සමාධියක් තියෙනවා. කාමාවචර සමාධියක්. මොනවද එතකොට මේ කාමාවචර සමාධි කියලා කියන්නේ? කාමාවචර සමාධියට අපි සාමාන්‍යයෙන් ඉන්න ගමන්ම සමවදිනවා. කොයි වගේ වෙලාවක සමහර ලාවට බොහොම හිත නිමෙන ගීතයක් අහගෙන ඉන්න වෙලාවට සමවදිනවා සමාධියකට වගේ. ඒක කාම අවචරයි. එහෙම නැත්නම් ගීතයක් නැහැ බොහොම සංගීත හඬක් අපි ප්‍රිය කරනවා. මමම වාදනය කර කර මමම වාදනය කර කර මම මේකේ ඇලෙනවා. හැබැයි මම බාහිර ලෝකෙන් මිදෙනවා. මම මේ සංගීත රාවයට ඒකාත්මික වෙලා. හැබැයි එතන තියෙන්නේ කාමාවචර කාමාවචර සමාධියක්. රූප වහනේ දිහා බලාගෙන ඉන්නකොට ඇති වෙන්නේ කාමාවචර සමාධියක්. එහෙම වෙලාවට බාහිර ලෝකෙන් කෙනෙක් විදෙනවා. කවුරු හරි අඬ ගැහුවත් දෙතුන් පාරක් අඬ ගහනකම් ඇහෙන්නේ නැහැ. මොකද අවධානය සම්පූර්ණයෙන්ම අතෙන්ට අතෙන්ට යෙදෙලා. එහෙනම් කාමාවචර කාමාවචර සමාධියක්. ඒ නිසා මේ කාමාවචර සමාධිය කොහොමද කියන කාරණාව අපි දැනගෙන ලෝකෝත්තර සමාධිය කියන කාරණාව මොකද්ද කියන කාරණාව මනාව අධ්‍යයනය කරන්න පුරුදු පුහුණු කරගන්න ඕනේ අපි. ලෝකෝත්තර සමාධිය හොයන්න. ලෝකෙන් එතර යන උත්තරීතර තත්වයටපත් වෙන උතුම් පුද්ගලයෙක් බවට පත් කරවන සදහටම නිදහස් වෙන සැනසිලිදායක වූ සමාධිය කොයි ආකාරයෙන්ද ලැබෙන්නේ කොයි විදිහටද ලබන්නේ ඒක සඳහා කොහොම කටයුතු කරන්න ඕනේද කියන කාරණාව මනාව ජීවිතයට ප්‍රගුණ කරන්න අවශ්‍ය මග අවශ්‍ය මග තමයි භාග්‍යතුන් වහන්සේ මේ මනාව මනාව දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් මේ භාවනා ක්‍රමය අපි සඳහන් කළා අන් සියලු භාවනාවන්ට වඩා ඊටාම ඉහළින් කියන මුදුන් මල් කඩයි කියලා. මෙතෙන්ට එන්න මේ ක්‍රම ටික දැනගන්න මුලින් සම්පූර්ණ කරන්න ඕන කරුණු බොහොමයක් තියෙනවා. එමනම් අපි සාකච්ඡා කරපු කරුණු අතර විශේෂයෙන් සමාධිය තමා තුළ තැම්පත් කරගන්න රැකගන්න ආකාරයේ ඒ සඳහා පංච නීවරණ ධර්මයන් දුරු කළ යුතුමයි කියලා සඳහන් කළා. නීවරණ යටපත් කරන්න වඩන්න තියෙන එක එක භාවනා ක්‍රම අපි ඒ ක්‍රම පිළිබඳවත් සිහිපත් කිරීමක් විතරක් අද දවසේ කළා. භාවනා ක්‍රම සාකච්ඡා කළේ සාකච්ඡා කළේ නෑ. ඒ නිසා අපි මෛත්‍රිය ප්‍රගුණ කරන්න සඳහන් කළා. ඒ වගේම කාමච්ඡන්දේ නැති කිරීම සඳහා මේ අසුබය මෙනෙහි කරන්න සිහිපත් කළා. මේ ආදි වශයෙන් ඉන්ද්‍රිය භාවනාව දිනු කරගන්න ආකාර ක්‍රම ආකාරයන් දිනු කළ යුතුයි කියන ආකාරයන් ආලෝක සංඥාවන් දිනු කළ යුතුයි කියන ආකාරයන් සඳහන් කළා. එහෙමනම් මෙන්න මේ ක්‍රමවේද ඔස්සේ මේ නීවරණ නිවන් ආවරණය කරන ධර්මතාවයන් පංච නීවරණයන් යටපත් කරගෙන ක්‍රමානුකූලව සාමාන්‍ය ලෞකික කාමාවචර සමාධිය මොකද්ද කියලා දැනගෙන ලෝකෝත්තර සමාධිය මොකද්ද කියන එක හොයාගෙන යන්නයි මේ භාවනා ක්‍රමයේ දියුණු කරන්නේ. එහෙමනම් අද දවසේ මෙතෙන්ට එනකන් මේ කාමාවචර සමාධිය කියන්නේ මොකක්ද කියන කාරණාවට එනකන් අපි සාකච්ඡා කළා. ධර්මදේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි අදට ධර්මදේශනාව මෙතනින් නතර කරමු. ඊළඟ ධර්මදේශනාව 15 වෙනිදා ලෝකෝත්තර සමාධියට කොහොමද සමවදින්නේ කියන කාරණාවත් එක්ක අපි දේශනා මාලාව ඉදිරියට ඉදිරියට පවත්වාගෙන යමු. සුපුරුදු පරිදි ධම්ම නිසාමන උපදේශන මාලා නම් වූ මේ මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා දේශනා මාලාවේ දායකත්වය අදත් දරනවා දීපලාල් විජේරත්න මහත්මයා ඉමාලි ප්‍රියංජලා විජේරත්න මහත්මිය ශෙනුකි විජේරත්න දියණිය නිෂිත් විජේරත්න පුතණුවන් සහ ෂෙවින් විජේරත්න පුතණුවන් ඇතුළු සියලු දෙනා විසිනි උතුම් ප්‍රාර්ථනාව බලාපොරොත්තුව උතුම් ධර්ම අවබෝධය තුළින් ඒකායන නිවන් මඟට පැමිණීමට මේ මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව ඊටමත් පහසුවෙන් කෙටිම කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට යොමු කරන මඟ සම්පූර්ණ කර ගැනීම සඳහාම මේ දේශනාව තුලින් ආශිර්වාද කරනු ලබනවා සියලු දෙනාටම පින් ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්මාවබෝධය තුළින් ඒකායන නිවන් මඟට පැමිණීම මේ දේශනා මාලාවේ එකම අරමුණයි. නිදන ප්‍රාප්තියටපත් තුන දයාබරණී දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමින් සුජීවත්ව ඉන්න මෑණියන්ට රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් දූ දරුවන්ට සසර මඟ කෙටි කරගන්න ධර්මාවබෝධය ලැබෙන්න ආශිර්වාද කරමින් කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා තුලින් ඉදිරියට ගමන් කරන්න ඒ අයට ශක්තිය ප්‍රාර්ථනා කරමින් සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා නිරන්තරයෙන් මේ ස්ථානයට පැමිණෙමින් කටයුතු කරන සදහැවතුන්ගේ නිර්වාණය උදෙසාමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාගේම යහපත උදෙසාත් මේ ධර්ම දේශනා මාලාව මේ විදිහට දායාද කරන්න දානය කරන්න දායක පින්වත් පිරිස කටයුතු සංවිධානය කරනවා. එයින් රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම අනුමෝදන් කළා වගේ සම්මත් දිෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් ඒ පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලාද මේ මහා පින්කම දිහා බලලා සතුටුව පින් අනුමෝදන්ව උන්වහන්සේලාගේ දිව්‍ය සැප වඩ වඩාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට ගමන් කරන්න මේ පින් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේට සුපුරුදු පරිදි අදත් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදෙසා ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබට ධම් දේශනා කළා මා රැස් කරගත් පෞද්ගලික කුසලය මාගේ දෙමව්පියන්ටත් ආචාර්යයන් වහන්සේලාටත් සහෝදර සහෝදරියන්ටත් ඥාති මිත්‍රාදීන්ටත් ධර්මාචාර්යයන් වහන්සේලාටත් පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරන අතර විශේෂයෙන් මේ පෞද්ගලික කුසලය දීපලාල් විජේරත්න මැතිතුමාටත් මැතිණියටත් අනුමෝදන් කරවමින් ඒ වගේම කමානී මායාදුන්න විශේෂඥ වෛද්‍යාචාර්යතුමියටත් රුක්ලන්ත මායාදුන්න මැතිතුමාටත් ඒ පින් අනුමෝදන් කරවමින් විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් මාරස් කරගත් කුසලය ඔබටත් මටත් හේතු වේවා ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන්